දේශකයන්න් වහන්සේ රත්මලාන පරමධම්ම චේතිය මහා පිරිවෙන් ජේෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරි ධම්ම ස්වාමින්ත්‍රයන්න් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සුතං ඒකං සමයං භගවා මග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ බේස කලාවනේ මිගදායේ අතකෝ නකුල පිතා ගහපතියේන භගවාතේනුපසංකමි උපසංකමිත් දිत्वा භගවං තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදීති පූජනීය මහා සංඝරත්නයන් අවසර ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර වාසනාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාවට මා වෙත ලැබී තිබෙන මාතෘකාව සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ ඛණ්ඩක වග්ගයේ නකුල පිටු සූත්‍රය තමයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා මා වෙත ලැබී ඇති මාතෘකාව වෙන්නේ නකුල පිතු සූත්‍රය ඒවං මේසුතං ඒකං සමයං භගවා බග්ගේසු විහෙරති සුන්සුමාරගිරේ බේස කලාවනේ මිගදායේ අපේ ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බග්ග ජනපදයේ පිනතුනේ බේස කලා කියන මේ වනාන්තරය සමීපේ බේස කලා කියලා කියන්නේ ඒ වනයේට අධිග්‍රහිත වූ බේස කලා නැමැති යක්ෂණියක් වාසය කරලා තියෙනවා. එනිසා මේ වනාන්තරය හැඳින්වෙනවා අටුවාවට අනුව බේසකලා කියන නමින් සුන්සුමාරගිරේ මේ ස්ථානයේ මේ කන්ද හඳුන්වන්නේ සුන්සුමාර ගිරි කියලා. මේ කන්දේ මේ නිවාසයන් ඉදිකිරීම ආරම්භ කරන වෙලාවේ කිඹුලෙකුගේ හඬක් නාදයක් ඇසිච්ච නිසා මේ කඳු කන්දට මේ නගරයට සුන්සුමාරගිරි කියලා හඳුන්වනවා. මිගදායේ පිනතුනි මේ වන ප්‍රදේශය මුවන්ගේ අබේ භූමියක්ව පැවතිලා තියෙනවා. එනිසා මේ ස්ථානය මිගදාය කියන නමින් හැඳින්වලා තියෙනවා. ඔබ අහලා තියෙනවා. එවකට විවිධ විවිධ සත්තු සඳහා වෙන වෙනම අභේ භූමියෙන් වෙන් වෙලා තිබුණා. ලෙහෙනුන් සඳහා වෙන් වෙච්ච අභේ භූමියට කිව්වා කලන්දක නිවාප කියලා. මුවන් සඳහා වෙන් වෙච්ච අභේ භූමියට කිව්වා මිගදාය කියලා. බරණැස ඉසිපතන මිගදාය. ඒත් මෙයා හා සමාන මුවන් වාසය කරන්නට යෙදුණු මුවන් සඳහා වෙන් වෙලා තිබිච්ච බිම් පෙදසක් තමයි ඒ බරණස ප්‍රදේශය මේ සුන්සුමාර ගිරි දේශකලාවනේ මේ කියන ස්ථානය මුවන් සඳහා වෙන්වෙච්ච අබේ භූමියක් මේ අබේ භූමිය තුල ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවා. එවකට බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට එනවා. අතකෝ නකුල පිතා ගහපති යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී නකුල කියන පුතාගේ තාත්තා තමයි නකුල පිතා කියලා කියන්නේ. අදත් මෙබඳු ආකාරයෙන් සමහර දෙනා හඳුන්වනවා. දරුවන්ගේ නම් වලින් දෙමාපියන් හඳුන්වනවා. සමහර අවස්ථාවන් වල දෙමාපියන්ගේ නම් වලින් අහවල් කෙනාගේ පුතා අහවල් කෙනාගේ පුතා අහවල් දුවගේ තාත්තා අහවල් දුවගේ අම්මා අහවල් පුතාගේ තාත්තා අහවල් පුතාගේ අම්මා මෙහෙම සමාජ ලෝකයේ තුල විවහාර වෙනවා මේ තාත්තා හඳුන්වන්නේ මේ සීයා හඳුන්වන්නේ නකුල පිතා කියන නමින් බහලා තියෙන නාමය බෞද්ධ ශාසන ඉතිහාසයේ විවිධ සූත්‍ර දේශනාවන් වල නකුල මාතා නකුල පිතා අපට හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ සහ පින්නතුනේ නකුල මාතා නකුල පිතා අතර සම්බන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේට සංසාරේ පෙර ආත්මවල ආත්ම 500ක නකුල මාතාව මවක් කියලා ඉඳලා තියෙනවා. ආත්ම 500ක සුළු මවක් කියලා ඉඳලා තියෙනවා. ආත්ම 500ක ලොකු අම්මා වෙලා ඉඳලා තියෙනවා. නකුල මාතාව. නකුල පිතා බෝසතාණන් වහන්සේට සංසාරේ පින්නතුනේ ආත්ම 500ක් පියෙක් වෙලා ඉඳලා තියෙනවා. ආත්ම 500ක් පුංචි තාත්තා වෙලා ඉඳලා තියෙනවා. අවුරුදු 500ක් ලොකු තාත්තා වෙලා ඉඳලා තියෙනවා. ආත්ම 1500ක සම්බෙදියාවක් සංසාරයේ තුල බුදුරජාණන් වහන්සේ සමග පැවිතිලා තියෙනවා. අටුවාව ඒක ඉතාමත්ම ලස්සනට විස්තර වෙනවා. සාරත්ත ප්‍රකාශනයේ අටුවාව තුල මේ කාරණා පිළිබඳව. එනිසා බුදුරජාණන් වහන්සේ විශ්වාසවන්ත අග්‍රදායකයන් අතර දායිකාවන් අතර නකුල මාතා නකුල පිතා අගතැන්වල තම්පත් තවන්නට යෙදුනා. මේ නකුල පිතා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා පසකින් වාඩි වෙනවා. වාඩි වෙන නකුල පිතා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා අහමස්මි බන්තේ ජින්නෝ වුද්දෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ ආතුරකායෝ අබින්නාතංකෝ අනිච්ච දස්සාවි කෝ පනහම් බන්තේ භගවතෝ මනෝභාවනීයානංච බික්කූණං ඕවදිතු මම් බන්තේ භගවා අනුසාසතු මම් බන්තේ භගවා යම් මමස්ස දීගරත්තං හිතාය සුඛායාති බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ මම දැන් බොහොම වයසට ගියපු කෙනෙක් බොහොම මහලුයට ගියපු කෙනෙක් බොහෝ රෝගාබාධයන් වලට ලක් වෙන කෙනෙක් එනිසා ඔබ වහන්සේ බැහැ දකින්නට මට දීර්ඝ කාලයකින් ඔබ වහන්සේ හමු වෙන්නට එන්නට අවකාශ ලැබුණේ නැහැ. ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ධර්මයන් දියුණු කරන්නට යෙදුණු භික්ෂූන් වහන්සේ මට බොහෝ කාලෙකින් දකින්නට අවස්ථාව ලැබුණේ නැහැ. මම දැන් හොඳටම වයසට ගිහිල්ලා දැන් මගේ ශරීරයේ විවිධ ලෙඩ රෝගයන් වලට තෝතැන්නක් බවට පත් වෙලා ඒ නිසා මට පෙර වගේ දැන් ඔබ වහන්සේ හමු වෙන්නට උදේට හවසට එන්නට අවකාශයක් නැහැ. ඔබ වහන්සේගේ අවුරුස පුත්‍ර මහා සංඝරත්නය දකින්නට මනෝ පනිදානං සිත දියුණු කරන්නට යෙදුණු භික්ෂූන් වහන්සේ දකින්නට මට පැමිණීමට අවකාශයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ඕවදිතු මම්බන්තේ භගවා අනුශාසතු මම්බන්තේ භගවා යම් මමස දීක රත්තං හිතාය සුඛායාති බුදුහාමුදුරුවනේ මගේ සිත සුවපත් වීම සඳහා මගේ යහපත සඳහා ඔබ වහන්සේ අනුකම්පා කරලා මට අවවාද කරන්න මට අනුශාසනාවක් ලබා දෙන්න මේ නකුල පිතා බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා. මේ කාරණය මේ සූත්‍රාගත තොරතුරු ඇසුරෙන් මා පැහැදිලි කරේ. මේ කාරණය තථාගත ධර්මයේ ඉගැන්වෙන ඊ타මත්ම ආදර්ශ සම්පන්න සූත්‍ර දේශනාවක් මේ නකුල පිතා සූත්‍රය. තථාගත ධර්මයේ උගන්වන පින තුනේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා ජීවිතයක් තුළ දියුණු කරගත යුතු ධර්මතා කවර කවරේද යන්න පිළිබඳ ඊ타මත්ම පිළිවෙලට පියවර ක්‍රමයකට මේ සූත්‍රය තුල කරුණු කාරණා බුදුහාමුදුරෝ ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔබත් එහෙමයි. අපට විහාරස්ථානවල වලදී නිතර හමු වෙනවා විහාරස්ථානත් එක්ක සමීපතාවයන් තියෙන පින්නතුන්. තුනුරුවන් පිළිබඳ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් කටයුතු සිදු කරන පින්නතුන්. ස්වාමින් වහන්සේලා පිළිබඳ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලා ඇසුරු මෙසුරු කරන පින්නතුන්. උන්වහන්සේලාට කැඳපත් ආදී නිරන්තරයෙන් සපයන පින්නතුන්. උන්වහන්සේලාගේ දුකේදී සැපේදී උන්වහන්සේලාත් සමගම කටයුතු සිද්ධ කරන පින්නතුන් සමහර අවස්ථාවන් වලදී ඔවුන් සෑම දවසකම විහාරස්ථාන වලට එනවා යනවා විහාරස්ථානයේ සැලකිය යුතු සෑම දිනකම සෑම අවස්ථාවකම විශේෂ අවස්ථා සෑම මොහොතකම ඉඩහසරක් ලැබෙන විගසම පිනතුණි පන්සලට එනවා යනවා සමහර ප්‍රදේශ සමහර නිවෙස් සමහර පවුල් තියෙනවා. තමන්ගේ පවුලේ දරුවන්ගේ උපන්දින අවස්ථාවක් යෙදුණොත් තමන්ගේ උපන්දින අවස්ථාවක් යෙදුණොත් විවාහ මංගල්‍ය සංවස්තරයක් අවස්ථාවක් යෙදුණොත් ඒ වගේ විවිධ සම්දිස්ථානයන් වල ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඔස්සේ කටයුතු සිද්ධ කරන පින්නතුන් අපිට හමු වෙනවා එනිසා ඔවුන් නිරන්තරයෙන් විහාරස්ථානත් සමග තුනුරුවන් සමග සමීපයෙන් කටයුතු කරන්නේ. සමහර අවස්ථාවන් වලදී තමන්ට කායිකමේ වශයෙන් රෝගයක් වැළඳිච්ච වෙලාවක මානසිකමේ වශයෙන් ගැටලුවක් ඇති වෙච්ච වෙලාවක අර සුපරිද දිනචර්යාව වෙනස් වුනහම නිතර විහාරස්ථානයේ සමී පැමිණීමට නොහැකි වුණාම දීර්ඝ කාලයකින් විහාරස්ථානයට පැමිණෙන්නට සිද්ධ වුණාම ඒ එන අවස්ථාව තුළ සඳහන් කරන දෙයක් තමයි අනේ ස්වාමීනි මට අහවල් අහවල් කාරණේ නිසා විහාරස්ථානයට එන්නට නොහැකි වුණා. සමහර විට දරුවන් තුල ඇතිවෙච්ච සමහර සමහර සිද්ධ නිසා පවුල තුල ඇතිවෙච්ච සමහර සමහර සිදුවීම් නිසා සමහර විට විවිධ රාජකාරීමේ කටයුතු පෞද්ගලික මේ කටයුතු නොයසේනම් රෝගී තත්ත්වයන් නම් ඇතිවෙච්ච රෝගී තත්ත්වයන් පිළිබඳව ඔවුන් පැමිණිලා එන වෙලාවේ සඳහන් කරනවා මට පසුගිය කාලයේ පුරාම ඔබ වහන්සේ දකින්නට එන්නට අවකාශයක් ලැබුණේ නෑ. විහාරස්ථානයට එන්නට යන්නට අවකාශයක් ලැබුණේ නෑ. අහවල් අහවල් හේතු නිසායි මට එසේ එන්නට අවකාශයක් නොලැබුණේ. මෙබඳු කාරණා සිහි කරනවා. ඒ වගේ නකුල පිතා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා තමන් දැන් හොඳටම වයසට ගිහිල්ලා තමන්ගේ ශරීරය විවිධ රෝගාබාධයන් වලට ගොදුරු වෙලා ඒ නිසා එබඳු ස්වરૂපයන් තමන් තුල ඇති වී තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණීමට නොහැකි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය දකින්නට අවකාශ ලැබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අද පැමිණිච්ච දවසේ මට මෙලොව යහපත සඳහා පරලොව විමුක්තිය සඳහා පාදක වෙන අවවාදයක් අනුශාසනාවක් ඔබ වහන්සේගෙන් ලැබෙන්නට හොඳයි. බුදුරජාණන් වහන්සේ නකුල පිතා ආමන්ත්‍රණය කරනවා. ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝ භයං ගහපති කායෝ අණ්ඩභූතෝ හරියෝසානං යෝ හෝති ගහපති ඉමං කායං පටිහරන්තෝ මුහුත්තමපි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බහල්යං තස්මාතිහ තේගහපති එවං සික්කිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති එවං හිතේ ගහපති සික්කිතබ්බන්ති පිනතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර නකුල පිතා තමන් පිළිබඳ යථාර්ථයේ සැබෑ తත්වය ලෞතර තථාගතයන් වහන්සේට දේශනා කරපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ අසාගෙන ඉඳලා ගෘහපතිය ඒ එසේ තමයි ඒ එසේ තමයි ආතුරෝ භයං ගහපති කායෝ අණ්ඩභූතෝ පරියෝනද්දෝ මේ ශරීරය මේ ශරීරය එහෙම තමයි මේ ශරීරය රෝගයන්ට ආකරයක් රෝග නිද්දං පබංගුරං රෝග සඳහා කැදැල්ලක් වගේ මේ ශරීරය කියන එක. මේ ශරීරය රෝගයන් වලට ගොදුරු වෙන ස්ථානයක්. ඒ නිසා මේක හරියට බිත්තරයක් වගේ හරියට කටුවකින් ආවරණය වෙච්ච බිත්තරයක් වගේ මේ ශරීරය මේ මෙබඳු අවිනිශ්චිත වූ తాවකාලික වූ පිනතුනේ කෙල ලේ කඳුළු සොට්ටු මූත්‍රා අසූචි මස් මේ ආදී වකුගඩු ඊළඟ මේ ශරීරයේ තියෙන ආමාශ කුඩා බඩවැල් මහා බඩවැල් පිත්තාස මේ ආදී විවිධ ශරීර අවයවයන් වලින් ශරීර ස්වરૂපයන්ගෙන් මේ ශරීරය සැදිලා තියෙන්නේ මේ ශරීරය අර උඩින් වහන ලද බිත්තරයක වගේ ස්වરૂපයකින් යුක්තයි ආවරණ කරලා තියෙන්නේ ඒ සියල්ල ඇතුලේ දාලා මේ ශරීරය වහලා තියෙන්නේ ඒ අභ්‍යන්තරයේ ගත්තොත් එහෙම මෙබඳු පඨවි ලක්ෂණයන්ගෙන් ආපෝ ලක්ෂණයන්ගෙන් තේජෝ ලක්ෂණයන්ගෙන් වායෝ ලක්ෂණයන්ගෙන් මේ ශරීරය පිරලා තියෙන්නේ කේස් ලොම් නිය දත් මේ ආදී දෙතිස් කුණප මේ ශරීරය පුරා පිරලා තියෙන්නේ. මේ ශරීරය පුරා මෙබඳු දෙතිස් කුණප වලින් සමන්විත වෙලා තියෙන්නේ. ඔබට මතකයි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිච්ච මාගන්ධියා පිළිබඳ කතා පුවත. බොහොම රූමත් තරුණියක් මාගන්ධියා. ඇගේ අම්මටයි තාත්තටයි ඇගේ රූපශ්‍රීයට සරිලන තරුණයෙක් සොයමින් පසු වුණේ. බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු දැකලා මේ අම්මයි තාත්තයි තීන්දු කරනවා තමන්ගේ දියණියට ගැළපෙනම සැමියා මේ පාසලකුණ වලට හිමිකම් කියන කෙනා කියලා. තමන්ගේ දියණිය රැගෙන එනවා බුදුරජාණන් වහන්සේ සමීපයට. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උන්වහන්සේ යුක්තයි. අසීති අනුව්‍යඤ්ජන ලක්ෂණයන්ගෙන් යුක්තයි මාගන්ධියා රූපයේ පිළිබඳ පින්නතුනේ උන්මාදයෙන් පසුවෙච්ච තරුණියක් මේ ලෝකේ රූපය නිසා සමහරු උන්මාදයටපත් වෙනවා ධනය නිසා සමහරු උන්මාදයටපත් වෙනවා බලය නිසා සමහරු උන්මාදයටපත් වෙනවා මේ විදිහට සමහර විට තනතුරු නිසා පෞල් බලයන් නිසා මේ আদি විවිධ ක්‍රම කාරණා ඔස්සේ සමහර දෙනා උන්මාදයටපත් වෙනවා වමතු වෙනවා හරියට අර මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මනස පින්නතුනේ විකෘති භාවයටපත් වෙච්ච අය වගේ මුතු භාවයටපත් වෙනවා සමහර උගත්කමෙන් උමුතු භාවයටපත් වෙනවා. සමහර සල්ලි මිල මුදල් වලින් උමුතු වෙනවා. සමහර රූපශ්‍රීයෙන් උමුතු වෙනවා. ධන බලයෙන්, කුල බලයෙන්, පිරිස් බලයෙන්, දේශපාලන බලයෙන් මේ ආදී විවිධ කාරණා පාදක කරගෙන සමහර උමුතු වෙනවා. මාගන්ධියා රූපය නිසා උමුතු වෙනවා. 8 ඒ පිළිබඳ යෝජනාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය මාගන්ධියගේ ශරීරය කියලා කියන්නේ හරියට අසූචි පිරවපු කලගෙඩියක් වගේ. මගේ යටිපතුලකින්වත් ස්පර්ශ කරන්නට සුදුසු ශරීරයක් නෙවෙයි යෝක. අසූචි පිරවපු කලගෙඩියක් වගේ ওই රූපය. මේ කතාව ඇහෙනකොටම Tamanට අපහාස කරා කියලා මාගන්දියා බුදුහාමුදුරන්ට එක්ක වෛර බැඳ ගන්නවා. මාගන්දියගේ අම්මයි තාත්තයි දෙදෙනා බුදුහාමුදුරෝ ශරීර යථාර්ථය දේශනා කරා කියලා ඒ අහලා සෝවන් තත්ත්වයටපත් වෙනවා. මාගන්දියා පින්නතුනේ වෛර බැඳගෙන අපාගත වෙනවා. එනිසා මේ ශරීරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාරීරිය ස්වરૂපය තමයි මේ කියන ලක්ෂණය මේ ශරීරය ඉමං කායම් පරිහරන්තෝ මුහුත්තම අපි ආරෝග්‍යං පටිජානීය යම් කිසි කෙනෙක් මේ ශරීරය දරන කෙනෙක් හිතනවනම් මගේ මේ ශරීරය විනාශ වෙන්නේ නැහැ මගේ මේ රූපය වෙනස් වෙන්නේ නැහැ. මේ නිට්ටයයි කියලා. මේ හැමදාම තියෙනවා කියලා. හිමඤ්ඤත්‍ර බහල්‍යං ඒ ගැන මොනවා කියන්නද? මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. හිමඤ්ඤත්‍ර බාල්‍යං ඒ ගැන මොනවා කියන්නද? ඒක මෝඩ කතාවක්, මෝඩ සිටිවිල්ලක් විතරයි. තස්මාතිය ගිහික් දේගහපති ඒවං සික්කිතබ්බං ඒ නිසා ගෘහපතිය ඔබ මෙහිම සිහි කරගන්න. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති තී. පිනතුනේ මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහේ අදිස්ථානයක් ඇති කරගන්න ප්‍රාර්ථනාවක් ඇති කරගන්න මොකද්ද ප්‍රාර්ථනාව කය ලෙඩ වුණත් සිත ලෙඩ වෙන්නේ නැහැ කය ලෙඩ වුණත් සිත ලෙඩ වෙන්නේ නැහැ. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති. කය ලෙඩ වෙනවා. ලෙඩ වුණත් සිත ලෙඩවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවන් හිතේ ගහපති සික්කිතබ්බං මෙන්න මේ කියන ස්වરૂපයෙන් ගෘහපතිය හික්මෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණය මෙහිම දේශනා කරනවා. එහෙම දේශනා කරලා අවසන් වෙනකොට නකුල පිතා ගෘහපතියා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරා අතකෝ නකුල පිතා ගහපති භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං කත්වා යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය මේ කියන දේශනාව සිද්ධ කරයින් අනතුරුව බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන පින්නතුනේ නකුල පිතා බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන ගමන් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයට. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හමු වෙන නකුල පිතා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට নমස්කාර කරනවා. එහෙම নমස්කාර කරනකොට ඒකමන්තං නිසින්නෝකෝ නකුල පිතා ගහපති ආයස්මා සාරිපුත්තෝ ඒ තදවෝච හසක වාඩි වෙන නකුල පිතාට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කරනවා කොහොමද දේශනා කරන්නේ විප්පසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රයානි පරිසුද්ධත්තෝ මුඛවන්නෝ පරියෝද පරියෝදතෝ අලත්තනෝ අජ්ජ භගවතෝ සම්බුද්ධෝ ධම්මං කතං සවනතාති කිං හිතවනෝසියා බන්තේ ඉදානාහම් බන්තේ භගවතා ධම්මියා කතාය අමන්තේන අබිනිසිට්ඨෝ යතහ කතං පනත්වං ගහපති භගවතා ධම්මියා කතාය අමතේන අබසිට්ඨෝති ඔහුව සමීපයට පැමිණලා දකිනකොටම පිනතුනේ සරියුත් මහරහතන් වහන්සේ ඔහුගේ ශාරීරික වෙනස්කම් පිළිබඳව ඔහුගේ කායික වෙනස්කම් පිළිබඳව ඔහුගේ මානසික වෙනස්කම් පිළිබඳ උන්වහන්සේට දකින්නට ලැබෙනවා සාමාන්‍ය සමාජයේ විවහාරයක් තියෙනවා සිත පිළිබඳ කැඩපත කියලා මොහුන ඔහුගේ වෙනස දකින සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ නකුල පිතාට සඳහන් කරන ඔබගේ ශරීරය හරිම ප්‍රසන්න වෙලා පැහැපත් වෙලා මූණ හරිම ප්‍රසන්න වෙලා ඔබ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගියාද බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණාද උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබන්නට ලැබුණාද නකුල පිතාගෙන් පින්නතුනේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ නකුල පිතා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සඳහන් කරනවා තමන් බුදුරජාණන් වහන්සේ හැමුවීමට පැමිණිච්ච වගත් බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා පසක වාඩි වෙච්ච ස්වરૂපයක් බුදුරජාණන් වහන්සේ සමග ඇති වෙච්ච සංවාදයක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන අවවාදයක් මේ සියල්ලක්ම සාරිපුත්‍ර මහරහතන් වහන්සේට නකුල පිතා සඳහන් කරනවා. ඒක අහගෙන ඉන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පින්නතුනි මේ නකුල පිතාගෙන් විමසනවා මේ විදිහට මොකද්ද විමසන්නේ ආතුර චිත්තෝති දෝරතොපි තෝහම් මයම් බන්තේ ආගච්ඡේයාම ආතුර කායස මේ සතෝ චිත්තං අනාතුරම් භවිසති इति එවං හිතේ ගහපති සික්තබ්බන්ති එවං කෝ හම්බන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අබසිට්තෝ ඔබ සඳහන් කළා බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ලැබුණේ අවවාදය තමයි කය ලෙඩ වෙනවා සිත ලෙඩ වෙන්නේ නැහැ ඔබට ඔබ විමසුවද බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකේ කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවී තියෙන්නට හේතුව මොකද්ද? කයත් ලෙඩ වෙද්දී සිතත් ලෙඩ වෙන්නට හේතුව මොකක්ද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ නකුල පිතාගෙන් විමසන කාරණේ තමයි මේක. පින්තුනේ නකුල පිතා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මම මෙච්චර දුරක් කතරක් ගෙවාගෙන පැමිණියේ ඔබ වහන්සේගෙන් මට ඒට අවශ්‍ය අවවාදය ලැබෙයි. මඟ පෙන්වීම සිද්ධ වෙයි. ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කරනවා නකුල පිතාට ඉදගහපති අසුතවා පුදුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ සප්පුරිසානං දස්සා අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති මේ සූත්‍ර දේශනාව තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳ සක්කාය දිට්ඨිය මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා මේ රූපය මගේය වේදනාව මගේ සංඥාව මගේ සංකාර මගේ විඥාන මගේ කියලා එහෙම කල්පනා කරනවා කවුද මේ ලෝකේ එහෙම කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ඒ එහෙම කල්පනා කරන්නේ අසුතවත් පුතුජණය අසුතවත් පුතුජණය ධර්මීය ශ්‍රවණය නොකරන කෙනා තමයි ඒ විදිහට මේ ලෝකෙ සිතන්නේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මෝ අවනීතු ආර්ය ධර්මයට අවනත නොවන කෙනා විරුද්ධ වෙන කෙනා සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන් නොදකින කෙනා සත්පුරුෂ ධම්මස්සප්පෝවිදු සත්පුරුෂ ධර්මයට අවනත නොවන කෙනා සත්පුරුෂ ධර්මයට විරුද්ධ වෙන කෙනා ඔහු තමයි ඒ කියන ස්වરૂපයටපත් වෙන්නේ සක්කාය දෘෂ්ටියෙන් යුක්ත වෙන්නේ එනිසා මේ ලෝකේ යථාර්ථය දකින්නට නම් සත්පුරුෂයන් දකින්නට ඕනේ ආර්ය ධර්මය දකින්නට ඕනේ කවුද ආර්ය ධර්මයේ දකින්නේ? කොහොමද ආර්ය ධර්මයේ දකින්නේ? ආර්ය ධර්මයේ දකින්න කෙනා රූපය මගේ නෙවෙයි කියලා දකිනවා. සඥාව මගේ නෙවෙයි කියලා දකිනවා. සංඛාර මගේ නෙවෙයි කියලා දකිනවා. විඥාන මගේ නෙවෙයි කියලා දකිනවා. එහෙම දකින්නේ දුක දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන චතුරාර්ය සත්‍ය දකින කෙනා තමයි පින්නතුනේ නිවැරදි විදිහට යථාර්ථය දකින කෙනා. ඔහු තමයි මේ ලෝකේ සුතවත් පුද්ගලයා, සත්පුරුෂ පුද්ගලයා. ඔහු තමයි ආර්ය ධර්මය දරණ කෙනා. එනිසා මේ සූත්‍රය තුල නකුල පිතා සූත්‍රය තුල මේ සංයුත්ත නිකායේ නකුල පිටු වර්ගයේ නකුල පිට සූත්‍රය තුල මේ ආර්ය ධර්මයන් වැඩිම තුලින් විමුක්තිය සාක්ෂාත් කරගත යුතු ආකාරය ඊ타මත්ම පිළිවෙලට පිළිවෙලට මේ සූත්‍රය තුල දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ උතුම් ධර්ම අපි ජීවිතවලට සම්බන්ධ කරගමු. අපේ ජීවිත ධර්මයෙන් ඒකාලෝක කරගමු. ඔබට මෙලව සැනසීම හිමි වෙනවා. මෙලව සැනසෙන ඔබ පරලෝ සැනසීමටපත් වෙනවා. මෙලොවයි පරලොවයි දෙලොවම සැනසෙන ඔබ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනෙහි පැමිණවදාළ ශාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීමටපත් වෙනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක් රක්කන්තු මං පරං සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මාම් ශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රත්මලාන පරමධම්ම චේතිය මහා පිරිවෙන් ජේෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරිධම්ම ස්වාමින්ත්‍රයන්න් වහන්සේ